ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පඤ්ඤාවන්තස්සයන් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මා පුරුෂ විතරක අතින් සත්වයන් මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් කරනවා පඤ්ඤාවන්තස්සායම් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ මානෙනි මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි ප්‍රඥාව නැත්කමන්ට නොවේයි මේක ඉතා වැදගත් මාතෘකාවක් ඉන්නතුන් අහලා ඇති අපේ සරුවඥන් වහන්සේ බුදුබාටපත් වෙලා අටවෙනි සතියේදී ධර්ම ගාම්භීරත්වයේ සම්මර්ෂණය කළ බව අධිගතෝ කෝ ඥායන් ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරුණබෝධෝ නිපුණෝ පඬිත වේදිනියෝ අතක්ඛාවචරු මා විසින් මේ ගාම්භීර ධර්මයක් ආબોධ කරගන්නා ලදී. ගම්භීරෝ දුද්දසෝ ගැඹුරුයි දැකීමට දුෂ්කරයි. නිපුණෝ අතිසෙන් සියෝ. එවාගෙම අතක්ඛාවචරෝ තර්කයෙන් වැසගත නොහැකි ධර්මයක්. පඬිත වේදනියෝ ඥානවන්තයන් විසින් පමණක් ආબોධ කළ යුතු දෙයක්. ඉදම්පි කෝඨානං දුද්දසං යදිදං සබ්බ සංකාර නිරෝධෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං පටිච්ච සමුප්පාදයේ චතුරාරි සත්‍ය පමණක් නොවේයි නිර්වාණ ධාතු පවා බොහෝම ගැඹීරයි. ආලේ රාමා කෝපනායම් පජා මේ ලෝක සත්‍යයා තෘෂ්ණා ආලයෙන් ඇලීගෙන වාසය කරනවා. ආලේ රත ආලේ සම්මුදිත මේ තෘෂ්ණාවේ ඇලීගෙන තෘෂ්ණාවෙන් මුසපත් වේගෙන සිටිනවා මේ ලෝක සත්‍යයා. ආලේ රාමාය කෝපනාය පජාය ආලේ රතායාලේ සම්මුදිතාය දුද්දසං ඉදං ථානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ මේ තෘෂ්ණා ආලයෙහි ඇලීගෙන තෘෂ්ණා ආලයෙහි බැසගෙන තෘෂ්ණා ආලයෙහි මුසපක්කේගෙන සිටින මේ සත්ව ප්‍රජා විසින් ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද කියන මේ හේතුඵල ධර්මයේ ආબોධ කර ගැනීම බොහෝම දුෂ්කරයි ඊටත් වඩා දුෂ්කරයි නිර්වාණ ධාතුව දැක ගැනීම කියන එකයි ගාම්භීරත්වය මෙනෙහි කිරීමේදී වැටහුණි. මම යම් හේකින් ලොවට දහම් දේශනවා නම් මට වෙහසක් පමණයි. ඒක ආબોධ කර ගැනීම ඊටාම දුෂ්කරයි කියලා මන්දෝත්සාහී භාවයක් ඒ ආකාරයක් හිතේ පහළ වුණා. ඒක ධර්මතාවක්. මොකද ලෝතුරා බුදු වෙලා මේ සපි අටක් පිරෙනතුරු ලෝකයේ දේශ දැලුවේ නැහැ. ලෝකයේ දේශ දැලුවේ නැහැ. ධර්මයේ දේශම දලාගෙනයි උන්වහන්සේ නිවන් සැප වින්දි. සති හතක්ම නිවන් සැපම වින්දා අටවෙනි සතියේදී ධර්මයේ ගැඹීරත්වයේ සම්වර්ෂණය කළා. ඒ මොහොතේදී තථාගතයන් වහන්සේගේ සිත බලා සිටී අරිහන්ත බ්‍රහ්ම රාජයෙක් වෙන සාම්පති වහාම සැනිකින් ආවා. නන්ද නමස්කාර කොට කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝක දෙස බලන්න මැනවි. මේ මගධ රාජධානියේ පහළ වුණ සාතුරුවරු 6 දිනයි. ඒ ඇත්තන් මේ ධර්මය කෙලෙස් සහිත ධර්මයක්. කිලුට ධර්මයක් මිත්‍යා ධර්මයක්. සසලින් එතර වෙන ධර්මයක් නොවේ. ස්වාමීන් වහන්සේ විශාල පර්වතයක් මුදුනට නැංගා වගේ විශාල උස ප්‍රාසාදයට නැංගා වගේ ප්‍රඥා ප්‍රාසාදයේ මුදුනටපත් වුණා. ස්වාමීනි ලොව දෙස නුවණින් බලවදාරණසේකවා ධර්මී ආબોධ කරගන්නෝ ඉන්නවා ස්වාමීනි ධර්මයේ නැසොත් ඒ ඇතෝ ආභෝධයෙන් පිරිහෙනවා ස්වාමීනි. අනුකම්පා කොට දාම් දෙසුන මැනව කියලා. උත්තේහි වීර විජිත සංගාම සත්ත්වාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්ති මේකයි අන්තිම ගාථාව ආරාධනාවේ ස්වාමීනි නැගී සිටින මැනව විජිත සංගාම මාර සංග්‍රාමයෙන් ජයගත් උත්තමයන් වහන්සේ සත්‍යවාහ ශාස්ත්‍රු වාක්‍යයන් වහන්සේ අනන සියලු නයන් නිදහස් වූ තථාගතයන් වහන්සේ විචර ලෝකේ මේ ලොව නුවණින් හැසිරී බලා වදාරනසේකුවා දේසසු භගවා ධම්මං භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනසේක්වා අඤ්ඤාතාරෝ භවිසanti ස්වාමීනි ධර්මය ආબોධ කරගන්නව සිටිනවා කියන එක ආරාධනා කළා. ඒලාවේදී සරුවක්යන් වහන්සේ බුදු ඇස විහිදෙව්වා. ඒකට තත්පරයක් ගත වුණේ නැහැ. බුදු ඇස විහිදෙව්වා තුන් ලෝක ධාතුවට. බුදු ඇස විහිදීමේදී තථාගතයන් වහන්සේට පෙනී ගියා ලෝකේ සත්‍යෝ කොට්ටාස හතරක්. උද්ගටි තක්ඥ, විපංචි තක්ඥ, ඤෙය්‍ය පදපරම කියලා. උද්ගටි තක්ඥ කියන්නේ දහම් පදයක් මාත්‍රිකා කළ කෙනීම මාර්ගඵල ලබන්නෝ ඉන්නවා. උද්ගටි තක්ඥ. විපංචි තක්ඥ කියන්නේ දහම් පදයක් මාතෘකා කොට විස්තර කරද්දී මගඵල නිවන් ලබන්නෝ ඉන්නවා. විපංචිතඥ. නෙයියේ ධර්ම ශ්‍රවණේ කරලා සීලාදී ගුණ පුරමින් සමථ උපාසනා වඩමින් ජීවිත කාලය තුල කොතැනකදී හරි මාර්ගඵල නිවන් ලබන්නෝ ඉන්නවා. එයතු නෙයියේ පුජ්‍යලිය. පදපරම කොතෙක් බණ ඇසුවත් කොතෙක් සීලාදි ගුණ පෙරුවත් ඒ ජීවිතයේ අධිගම නොලබන්නොත් ඉන්නවා. අද පරම. ඊදසුණක් වශයෙන් පෙනී ගියා නෙළුම් විලක මානෙල් විලක සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා වතුරෙන් උඩට මතුවලා මෝරලා උදේ ඉර පායන කොටම පෙපෙනවා. ඒ වගේ තමයි උජ්ජටි තක්නේ. සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා දී මට්ටමේ මේවා දාස් දෙකක් තුනක් ඉරදස් නැටීමෙන් මෝරලා පෙපෙනවා. ඒ වගේ තමයි විපංචිතඥ. තවත් සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙන වතුර යට වැඩමින් ඒවා දින ගණනකින් සති ගණනකින් හරි උඩට මතුවලා සූර්ය තාපයෙන් මෝරලා යම් දාසක පිපෙනවා. ඒ වගේ තමයි නෙය්‍ය. තව සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙනවා. ගේ යටම හැදිලා දේ යටම සතුන්ගෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් ස්වභාවික වශයෙන් මේක විනාශයට යනවා. ඒ ඒ මල නැත ඒ ජීවිතේ නැත්නම් ඒ පඳුරේ ආය හැදෙන්නේ නැහැ. ඒ පදපරම මේ කොට්ටාස අතර සියල්ල තථාගතයන් වහන්සේගේ බුදු වැසින් දැක ප්‍රතිඥාවක් දුන්නා. අපාරුතාතේ සං අමතස්ස ద్వාරා යේසුතවන්තු පමුංචන්තු සද්දං දිහිංස සංඤී පගුණං භාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේ බ්‍රහ්ම රාජේනි මට මෙහි සක්‍රිය කියලා ධර්මයේ නොදෙසන් දීතුවේ නමුත් මම දැන් ලෝක සත්‍ය වෙත අමෘත ద్వාර සියල්ල විවෘත කළා. ප්‍රඥාව නැමෙති දේශවන් ඇත්තෝ සද්ධා මුදා හරිත්වා විවෘත කෙරෙත්වා ධර්මයේ ශ්‍රවණේ කෙරෙත්වා ධර්මයේ දේශනා කරන්නෙමි කියලා සාම්ප්‍රති බ්‍රහ්ම රාජයාට දේශනා කළා. ඒ දේශනේ අනුව තමයි ධම්සක් පැතුම් දේශනාවේ පටන් පරිනිර්වාණ මංචකයේ දක්වා ප්‍රමාණ කළ නොහැකි තරම් ධර්මදේශනා පවත්වලා සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමාම නිවන් පුර පමුණවා වදාළි. ඒ මේ සරුවඥන් වහන්සේගේ දේශනාව තුල මේ මාතෘකාව හැඳින්වෙනවා මහා පුරුෂ විතාල කාට අතරේ. පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ. ප්‍රඥාවන්තයාටයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. ප්‍රඥා නොයඩු අයට මේක ආબોධ වන්නේ නැහැ. ස්වාක්ඛාතාදී දහම් ගුණ පාඨයේ අන්තිම ගුණ පදයෙන් කියවෙනවා මේක තවත්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි විඤ්ඤූහි ඥානවන්තයන් විසින් පච්චත්තං ප්‍රත්‍යාත්ම වේවත් තම තමාගේ సంతානෙ තුල තම තමාගේ නැනපමණින් වේදිතබ්බෝ ආબોධ කටයුතුයි. නුවණ දිනු කළා වූ නැනවතුන් විසින් තම තමාගේ නැනපමණින් මේ ධර්මය ආબોධ කළ යුතුයි. ඒකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන්නේ. එන්න මේ ප්‍රඥාව හේවත් නුවණ අපේ సంతානිය තුල කොහොමද පහල කරගන්නේ? නූපන්න ප්‍රඥාව උපදවාගන්නේ කොහොමද? උපන්න ප්‍රඥාව වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක අනුවයි දැන් මේ මාත්‍රිකා විවරණය වෙන්නේ. පින්නතුනි රාත්‍රී මැදියම් කාලයෙහි ආත්පස ජේතවනාරාමේ බබළුවාගෙන දෙවි දේවතා වෙනවා බණහන්ද. එක් දිනක එවැනි පැමිණි දේවතා පිරිසක් අතුරු එක්තරා දිය පුත්‍රයෙක් ප්‍රශ්න ගාතාවක් ඇසුවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා ප්‍රජා තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජිතේ ජටං කියලා. ස්වාමීනි ගෞතමයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ අභ්‍යන්තරයේ තෘෂ්ණා ජටාව හේවා තෘෂ්ණා අවුලක් පවතිනවා. ලෝක සත්‍යයේ බාහිර පරිසරයේ මේ තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල පවතිනවා. ස්වාමීනි මේ ලෝක සත්‍යය මේ තෘෂ්ණා ජටාවෙන් තෘෂ්ණා අවලින් ගැටලිලා වැටිලා වැලිලා පැටලිලා ඉන්නවා. ස්වාමීන් මා ප්‍රශ්න කරන්නේ මේ කියන තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල ලිහන්නේ කවුද? කොහොමද ලිහන්නේ කියන එකයි. ඒකට සරුවඥන් වාසේ දුන්න පිළිතුර සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයන් ආසාපි නිපකෝ භික්ඛුසෝ ඉමං විජිතේ ජටං උපතින්ම නැනවත් මිනිස්සේ සිව් පිරිසුදු සීලයක පිහිටා සිටගෙන වීරියත් ස්මෘතියත් ප්‍රඥාවත් පෙරට කොටගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩි යුතුය එසේ වඩන්නේ නම් ඒ යෝගාවචරයා 108 වැදාරුන් තෘෂ්ණා ජටාව සිඳින්නේ ය කියන එකයි මේ ගාථාවෙන් දේශනා කෙලේ. මෙන්න මේ දේශනාව තුළින් අපට පැහැදිලි කරගන්න පුළුවන් අපේ సంతානයේ නූපන්න ප්‍රඥාව උපදවන්නේ කොහොමද? උපන්න ප්‍රඥාව වඩන්නේ කොහොමද කියන එක තේරුම් කරගන්න පුළුවන්. මෙතන සංජෙන් වෙනවා සීලේ පතිත්තා නරෝ සපඤ්ඤෝ කියන වචනයක්. සපඤ්ඤෝ කියන්නේ උපතින්ම නැනවත් මිනිසයාට නමක්. මිනිසයාගේ උත්පත්ති ක්‍රම තියෙනවා තුනක්. ත්‍රි හේතුක උත්පත්තිය, ද්වි හේතුක උත්පත්තිය, අ හේතුක උත්පත්තිය කියලා. අ හේතුක උත්පත්තිය පළමුවෙන් තෝරා ගැනීම අ හේතුක උත්පත්තිය කියන්නේ අන්ද ගොළු දිහිරි උම්මත්තක මන්ද බුද්ධික වැනි උපතින්ම අභාවය පුජ්‍යලයෝ ඒ ඇත්තන්න බිදක්වත් නුවණ පහල කරගන්න බෑ. ඒ ඇත්තෝ අවාසනාවන්තයි. හේතුව ඒ ඇත්තෝ මේ මනුස්ස ලෝක උපන්නට මනුස්ස ලෝක උපදින්න හේතුව කුසලයේ සිද්ධ කරගෙන තියෙන්නේ ද්වි හේතුක ඕමක කුසලයක් ඇටියටයි. ද්වි හේතුක ඕමක කුසලයෙන් තමයි අ හේතුක උත්පත්ති ලැබුණේ. අ හේතුක කුසල් කියලා කුසල් පැත්තේ නෑ. ද්වි හේතුක ඕමක කුසලයක්. දීයතු කෝමක කුසලයේ කියන්නේ ධනක් දෙතත්, සීලයක් රකිතත්, භාවනාවක් කරතත්, කවරෝ පින්කමක් කරතත් එතෙන්දී ඒ ඇත්තන් හිතේ නුවණ පහළ වුණේ නැහැ. අන්විහිත වෙලා වටපිට බල බල නොසලකෙල්ලෙන් ඒ කටයුතු යෙදුණා. එකමනක් නෙමෙයි. ඒ කුසලයේ කරන්න මුලිනුයි අගිනුයි දෙකේදීම ඔහුගේ සිතේ ලෝභ සිත්, දෝෂ සිත්, මෝහ සිත් පහළ වුණා. එතකොට මේ කුසල් සිතේ දුබල කුසල් සිතක් වුණා. ඒකට කියනවා දිහේතුක ඕමක කියලා. යම් එකෙන් මනලෝ උපදිනවා නම් ඒ කුසලයෙන් ඒකට කියන අහේතුක ප්‍රතිසන්ධ්‍යා හේතු උත්පත්ති කියලා. ඒ ඇත්තන්ගේ ජීවිතයෙන් උසස් ගුණයක් පුරා ගන්න නුවණ මදි. නුවණක් පහළ වෙන්නේ නැහැ. අනිත් ඇත්තෝ තමයි දිහේතුක. දිහේතුක කියන්නේ සමහර විටේ දාන සීල භාවනාදී කුසල් කිරීමේදී නුවණ පහළ වෙනවා. ඒ කුසල ක්‍රියාවේදී නුවණ පහළ වෙන්න පුළුවන්. පහළ වුණා සමාතයේක මුලින් අගින් හිත අපරිසිදු වෙන්න පුළුවන්. මුලින් අගින් අපරිසිදු වුණා නම් මැද සිට ඥාන සංප්‍රයුක්ත කුසලයක් වුණත් ඒක ද්වි හේතුක කුසලය හා සමාන වෙනවා. ඒකට කියනවා ත්‍රි හේතුක ඕමක කුසලය කියලා. ඒකෙනොත් උපදින කෙනෙක් උපදින්නේ ද්වි හේතුකයි. තව සමහර කෙනෙක් ඉන්නවා කොහොමවත් නුවණ පහළ කරගන්න බෑ. හැබැයි පින්කම කරන මුල මැද අග කියන තුන් ස්ථානයේම කිලුටුණියේ නැහැ. කිලුටුණියේ නැතත් නෝන පහළෝනේ නැති නිසා ද්වි හේතුක උත්කෘෂ්ටයි කියනවා. එතකොට ත්‍රි හේතුක ඕමක ද්වි හේතුක උත්කෘෂ්ට දෙන්න ඒ කුසල් දෙකෙන් යමෙක් උපන්නා ඒ දෙකෙන් එකකින් ඒ තැනැත්තාට කියන ද්වි හේතුක ප්‍රතිසන්දිකයා ද්වි හේතුක උත්පත්තිකයා කියලා. ඒකටත් ගැඹුරු ධර්මයක් ආબોධ කරගන්න බෑ. සාමාන්‍යයෙන් බාහිර විද්‍යාවන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ශාරීරික අඩුපාඩුකම් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සැප සම්ප්‍රත් ඇතුව ඉන්නත් පුළුවන්. නමුත් ගැඹුරු ධර්මයක් ආબોධ කරගන්න යාට බෑ. ඒ අතරින් ඉන්නේ දිහි හේතු පුත්පත්තිය. එසේ නැතුව දාන සීල භාවනාදී කුසලයක් කරන වෙලාවේ මුලිනොත් මැදිනොත් අගිනොත් කියන අවස්ථා තුනේම ඥාන සම්ප්‍රයුක්ත වුණා. මුලින් අගින් කිසිසේත් ලෝභාදී උපක්ලේශයෙන් කිලුතුනේ නැහැ. එසේනම් මේ මැදසිත ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතක්. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතකින් මනුලව පහළ වුණා නම් අන්නේ ඇත්තගේ ප්‍රතිසන්දියට කියන ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය වගේම ඒකට කියන ජාති ප්‍රඥාව කියලා. ජාති ප්‍රඥාව උපතින්ම ලැබුණු නුවණ. ඒ විපාක හිතේ ප්‍රතිසන්දි විපාක හිතේ භවංග විපාක හිතේ තියෙනවා අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුනම. ඒ නිසා ඔහුගේ සිත බොහොම බලගතුයි. ඔහුගේ ප්‍රතිසන්දියේ රාගයේම ප්‍රවෘත්ති කාලයේ මේ භවංගයේ තෙල බොහොම බලගතුයි. ඒ බලගතුකම නිසා ඕට ගැඹුරු ධර්මයන් ආબોධ කරගන්න ස්වභාවයෙන් පුළුවනි. අන්නේ තනත්තාදී කියන සපඤ්ඤෝ නරෝ කියලා. සපඤ්ඤෝ නරෝ නැනවත් මිනිසයා දැන් අපේ මේ සීල් පිරිස ගැන අපි හිතන්නට ඕනේ මේ සීල් පිරිස මේවා උසස් සීලයක් සමාදන්ව රකින්න හිත නැමුනේ ඇයි යමරු ධර්මයන් ගැන සොයන්න හිත නැමුනේ ඇයි භාවනා කරන්න හිත නැමුනේ ඇයි තමන්ගේ හිත ස්වභාවයෙන්ම ප්‍රතිසන්දිසිත භවංගසිත නැනවත් සිතක් නිසායි ඒක අපි ආත්ම විශ්වාසයෙන් පිළිගන්නට ඕනේ එසේ නැත්නම් අද වාගේ උපෝසක දවසක දිනක් දාමක් කරගන්න හිතන්නේ නැතුව නිකරුණේ කාලෙදි වෙන කොතෙක් ධනතාව ඉන්නවද? ඒ ඇත්තන්නේ පින මදි නිසායි, නුවණ මදි නිසායි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොලබන්නේ. හැබැයි ඔය අතර ඉන්නවා ඇති. ඥාන සම්ප්‍රයුක්ත උත්පත්ති ඇති ඇත්තෝ ඉන්නවා පිනක් දාමන් නොකර. ඒකකින් සංසාර දෝෂය, ක්ලේශයන් උස්සන්න බව. ඒ ගැන අපි අනුකම්පා කරන්න ඕන අපේ සසර වසන තුරු. හේකොතු උත්පත්තියක් ලැබෙන්නත් ලැබුණු ත්‍රි හේතුක ප්‍රඥාවෙන් ධ්‍යාන විපස්සනා මාර්ගඵල දක්වා දියුණු වෙන්නත් වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවාගෙන තියෙන්නට ඕනේ. ඊළඟට ප්‍රසලකා බලමු මේ සපඤ්ඤෝ නරෝ නනවත් මිනිසෙක කොහොමද ප්‍රඥාව වඩන්නේ පළමුවෙන් සීලේ ප්‍රතිත්ථායේ සීලයක පිළිපදන්න ඕනේ. සීලයක පිළිපදන්න ඕනේ. සීලය නම් ගෘහස්ත සීලය, ප්‍රෝජිත සීලය, නැත්නම් අගාරික සීලය, අනගාරික සීල ආදි වශයෙන් ප්‍රභේද තියෙනවා. දැන් මේ සමාදන්ව සිටින්නේ ගෘහස්ත සීලයක්, අදි සීලයක්. දස සීලය, අෂ්ටාංග කෝසක සීලය. මේ සීලය රැකෙන්න ඕනේ අංග 8කින්. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුප්ප සත් අපරාමර්ථ සමාධි සංවර්ධනය කියන අට ආකාරයෙන් මේක පිරෙන්නට ඕනේ. මුලින් අගින් නොකඩා රැකීම අකණ්ඩ සීලයයි. නැනින් සීලයක් බිඳ නොගැනීම අච්චිද්‍ර සීලයයි. තේලිය රිසිකපද බිඳ නොගැනීම අසබල සීලයයි. තනින් තනී සිකපද කඩා නොගැනීම අකල්මාස සීලයයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදියක් බලාපොරොත්තු නොවි නිස්සාරණ ප්‍රාර්ථනාවෙන් සමාදන්ව රැකීම බුද්ධිස්ස සීලයයි. එසේ රක්නා සීලය බුද්ධ දුතුමන්ගේ ගෞරවයට ප්‍රාර්ථන බැවින් ඒකය විඤ්ඤුප්පසත්ත්ව සීලයයි. එවැගේම දිව්‍ය මානුෂාදී භව සම්පත් නොපතා රක්නා සීලය අපරාමර්ථ සීලයයි. එසේ රක්නා සීලයෙන් සීවරියව වේහිත සමාධි වෙන බැවින් ඒක සමාධි සංවත්තිනික සීලයයි. ඔය සීලය උදේට ආරක්ෂා කරනකොට ඒකට තවත් උපකාර පිණිස ඉන්ද්‍රිය සංවරය පවත්ව ගන්නවා. ජීවත් වීම ධර්මයෙන් පවත්ව ගන්නවා. තමන් පරිහරණය කරන සිව්පසයේ විපස්සනා නුවණින් පරිහරණය කරනවා. ප්‍රත්‍යක්ෂා නුවණින්. එසේනම් සීලය පිරිසුදුයි. පිරිසුදු සීලයක් අවශ්‍යයි සිත දියුණු කරන්න ප්‍රඥාව වඩන්න. ඊළඟට සමාධි ප්‍රඥා දෙකම අත්‍යල් බැඳගෙන වඩන්නට ඕනේ. චිත්තම් පඤ්ඤංච භාවයක්. ඒ දෙකට මුලින් ඕනේ කරන ධර්මතා තුනක්. ඒක තමයි ආතාපි නිපකෝ කියන පද දෙකෙන් කියවුනේ. ආතාපි කිව්වේ කුසල වීරිය. කුසල වීරිය. නිපකෝ කිව්වේ සතියයි ඥානයයි දෙක. එතකොට ප්‍රඥාව එතන ප්‍රධානයි ප්‍රඥාව එතන සතිය අනිවාර්යෙන් යෙදෙනවා. සතිය අනිවාර්යෙන් යෙදෙනවා ප්‍රඥාව එතන. නිසා සතියයි ඥානයයි දෙකයි වීරියයි කියන තුන අවදි කරගන්නවා. ඒ අවදි කරගෙන සමත භාවනා තුළින් උපචාර සමාධි අර්පණා සමාධි දක්වා සමාධිය වඩනවා. ඊළඟට විපස්සනාවට හැරෙනවා. විපස්සනාවේ තමයි ප්‍රඥාව තියුණු ලෙස වැඩෙන්නේ. ඒකයි පඤ්ඤං කියලා මෙතන දේශනා කෙලි. දැන් එතකොට මේ විපස්සනාවලවත් සත්‍ය අවබෝධ කරගන්නා නුවණ වඩන්නේ කෙසේද කියන එකයි මීළඟට අපේ ඉවරණය. අක්ති භික්කවේ කුසල කුසල ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා කන්න සුක්ඛ සප්පටිගා භාග ධම්මා තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ධම්මේචේ සම්බොජ්ජංගස්ස උපාදායේ uppannස්සවා ගම්විචේ සම්බොජ්ජංගස්ස භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය සංවත්තති මේ දැක්ුණේ නුවණ වඩන තව වැදගත් මාර්ගයක් අත්ථි වික්කවේ කුසල අකුසල ධම්මා කුසල ධර්ම අකුසල ධර්ම කියලා ධර්මතා තියෙනවා සාමජ්ජ අනවජ්ජ ධම්මා ඒ වගේම වැරදි සහිත නිවැරදි සහිත ධර්ම තියෙනවා ඒ වගේම කන්න සුක්ඛ සප්පටිභාගා ධම්මා. කන්න කියන්නේ කළු පාට, සුඛ කියන්නේ සුදු පාට. එනි කළු පාට ධර්ම කියන්නේ අකුසල. සුඛ ධර්ම කියන්නේ සුදු පාට ධර්ම කියන්නේ කුසල. මේවා කියනවා. සප්පටිභාගා ධම්මා එකකට එකක් විරුද්ධ ධර්ම කියනවා. කුසලයට අකුසලයේ විරුද්ධයි, අකුසලයට කුසලයේ විරුද්ධයි. තත්ත්වයේ මේ ධර්මතාවන් ගැන යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් අයම ආහාරෝ මේක ආහාරයක් කුම කුමකටද අනුප්පන්නස වාස ධම්මේචේ සම්බුද්ධංගස් උපාදාය හිතේ නූපන්නා වූ ධර්මේචේ නමින් හැඳින්වෙන ප්‍රඥාව උපදවන්නටත් උපන්නා වූ ධර්මේචේවත් ප්‍රඥා වඩන්නටත් බහුල වශයෙන් වඩන්නටත් භාවනාවෙන් නිමවීම දක්වා වඩන්නටත් ආහාරයක් වෙනවා. එතකොට මෙතන කියවන්නේ යෝනිසෝ මනසිකාර්යය වඩන්න. යෝනිසෝ මනසිකාර්යය කුමක් අරමුණු කරගෙනද වඩන්නේ? කුසල කුසල සාවාජ්‍යන වාජ්‍ය හේතේ විතාවිය අසේ විතාවිය ආදී වශයෙන් කියන මේ ධර්මයන් ගැනයි. මේවා ගැන නැවත නැවත නැවත යෝනිසෝ මනසිකාර්යය මෙනෙහි කරනවා නම් අන්න එතෙන්දී නුවණ පහළ වෙනවා පහළ නුවණ වැඩෙනවා ඒ ගැන මේ බොජ්ජංග දේශනාවේ තවත් විවරණයක් තියෙනවා වැඩගත්. අපිට සත්‍ය ධම්මා ධම්මේචේ සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තಂತಿ. ධර්මතා හතක් තියෙනවා මේ ධර්මයේ හේවත් ප්‍රඥා වැඩෙන්න හේතු වෙන. ඒ මොනවා ධර්මතා හතේ පරිකුච්ඡකතා වාක්තු විසදේ කිරියතා ඉන්ද්‍රිය සමත් ප්‍රතිපාදනතා දුප්පඤ්ඤ පුද්ගල පරිවාජ්‍යනතා පඤ්ඤවන්ත පුද්ගල සේවනතා ගම්භීර ඥානචර්යා ප්‍රත්‍යවේක්කනතා තද දිමුත්තතා මෙන්න මේ ධර්ම අතයි නැවතවර පරිපුච්ඡකතා පරිපුච්ඡකතා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම ප්‍රශ්න කොට අර්ථ හදාරා ගැනීම වක්ත විෂද කිරියතා අභ්‍යන්තර බාහිර පිරිසුදු බව ඇති කර ගැනීම ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්මතා පහ ඉන්ද්‍රිය ධර්මතා පහ සමසමව තබා ගැනීම. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා නුවණ නැති පුද්ගලයන්ගේ ඇසුරෙන් වැළකීම. පඤ්ඤවන්ත පුද්ගල සේවනතා නැනවත් අය ආශ්‍රය කිරීම. ගම්භීර ඥානචර්යා පච්චවේකනතා ගැඹුරු ධර්ම දේශනාවන් මෙනෙහි කිරීම. තද දෙමුත්තතා නුවණ වඩන අදිෂ්ඨානයෙන් දවස ගත කිරීම. දැන් මේ ධර්මතා හත යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට ඕනේ. පරිපූර්ණකතා කියන්නේ ධර්ම විනය පිළිබඳව ධර්ම ශ්‍රවණය ධර්මයේ සාකච්ඡා කිරීම ධර්මයේ කටපාඩම් කිරීම ධර්මයේ අර්ථ මෙනෙහි කිරීම ඒවා දරාගෙන සිටීම ඒවා අන් අයට දේශනා කිරීම ධර්ම සාකච්ඡා කිරීම ආදී තුලින් හිතේ ජීවණු කරගන්නා වූ බාහසෘත භාවයට කියනවා පරිපූර්ණකතා කියලා. කෙටියෙන් මෙතන කියන්නේ අර්ථ අර්ථාස්ව ගැනීම කියන එකයි. ධර්මයේ අර්ථය හදාරා ගැනීම කියන එකයි. ඒ මේ ක්‍රම වලින් අදාරන්නට වේදවා. ගරෝපවාසෝ උද්දේශෝ උද්දිත්‍ය පරිපුච්ඡන කාලේන ධම්මසවන පංච ධම්මෝපනිස්සායේ මෝහ ධාතු පහියති කියලා තව අටකතා ගාථාවක් තියෙනවා. ගරුපවාසෝ ගුරුවරයෙක් ඇසුරු කිරීම. ගරු කටයුත්තේ ඇසුරු කිරීම. ඒ වගේම ධම්ම ශ්‍රවණම් බණ ඇසීම. උද්දේශෝ කටපාඩම් කිරීම. උද්දිත පරිපූර්ණ කටපාඩම් කර ධර්මයේ අර්ථය අසා ගැනීම. එවැගේම කාලෙන ධම්ම ශ්‍රවණම් සුදුසු වේලාවේ බණ ඇසීම ථානාථාන වීක්ෂයන් ඒ ඒ කාරණා පිළිබඳව හේතු කරුණු විමසා දැන ගැනීම කියන මෙන්න මේ කාරණා පහ නිසා මෝහය දුර වෙනවා ප්‍රඥා වැඩෙනවා එතකොට ඒ කියුණේ පළමු පළවෙනි කාරණේ සඳහායි පරිපූර්ණකතා ධර්මයේ අහන්ද නම් ගරු කටයුත්තේ කැසුරු කරන්නට ඕනේ ගරු කටයුත්තේ කියන්නේ ධර්මදර විනීදර ප්‍රතිපත්තිදර උතුමේ කැසුරු කරන්නට ඕනේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව නිවැරදිව ආબોධයක් ඇති උතුමෙක් ඇසුරු කරන්නට ඕනේ. එවාගේම උද්දේශෝ ධර්මයේ කටපාඩම් කරන්නට ඕනේ. සූත්‍ර විනය අභිධර්ම කටපාඩම් කරන්නට ඕනේ. උද්දිත පරිපොච්චන කටපාඩම් කරන මේ ධර්මයේ අර්ථය අහගන්නට ඕනේ. කාලෙන ධම්ම සවණ නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනේ. ථානාථාන විනිච්ඡයන් මේ දේ මෙහෙම වෙන්න ඕනේ මේ දේ මෙහෙම වෙන්න ඕනේ කියලා ධර්මයට අනුව විනිශ්චය තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. මෙන්න මේක බොහොම වැදගත් කාරණයක් අපට. ඒ කියන්නේ නුවණ පහළකට ගන්නට නම් ධර්මයේ පිළිබඳව නිසකව නිසකව ආභෝධයක් ඇති කර ගන්නටම ඕනේ. මේ ධර්මයේ ධර්මයේ කියන වචනේ කොටස් 80කට බෙදෙනවා. මෙතන හඳුන්වන්නේ පරියාප්ති ධර්මය ගැනයි. පරියාප්ති ධර්මයේ නම් පුහුණු කළ යුතු ධර්මයයි. පරියාප්ති කියන වචනේ තේරුම පුහුණු කළ යුතු ධර්මයයි. ඒවා රස වශයෙන් එකයි. එකම විමුක්ති රාශියයි ධර්මයේ තියෙන. ධර්මයේ වශයෙන් දෙකයි. පිටක වශයෙන් තුනට බෙදෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා. සංඝ වශයෙන් පහකට බෙදෙනවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. අංග වශයෙන් 9කට බෙදෙනා සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා නිත් ආදි වශයෙන්. ස්කන්ධ වශයෙන් මේක 84000කට බෙදෙනවා. ඒ මේ ධර්මයේ විශේෂයෙන් විවරණය කරලා තියෙන පිටකත්‍රයේ හැටියට පිටකත්‍රයේ තුන් පිටකය. මේ පිටකත්‍රයේ විනය සූත්‍ර අභිධර්මයේ කියලා හැඳින්වෙනවා. ඉනේ පිටකේ තියෙන ග්‍රන්ථ පහක්. සූත්‍රාන්ත පිටකේ තියෙන ග්‍රන්ථ 19ක්. අභිධර්ම පිටකේ තියෙන ග්‍රන්ථ හතක්. මේවා සරුවක්යන් වහන්සේගේ ත්‍රිමුඛයෙන් දේශනා වූද රහතන් වහන්සේලා විසින් දේශනා කළ ඇතම් දේශනා තථාගතයන් වහන්සේ අනුමත කළ බැවින්ද බුද්ධ දේශනා හැටියට හැඳින්වෙනවා. ඊළඟට මේ ධර්මය ඉවරණය කරනු පිණිස තථාගතයන් වහන්සේම දේශනා කළ තින ඔක්කාන්තිකා ධම්ම දේශනා කියලා කොටසක් ඔක්කාන්තකා ධම්මදේශනා කියන්නේ අට කතාවක්. සෑම උදෑසනක පින්දපාත වැඩලා දන් වළඳලා ධර්මදේශනාවක් කරනවා බණවර 60ක් තරම්. බණවර 60ක් කියන්නේ අපේ දීගණී කය තරම්. එතකොට ඒවා ඔක්කාන්තිකා ධම්මදේශනා හැටියට ගණිනවා. ටිකක් විස්තර කරනවා නම් බණවර 80ක් තරම් උදේ දේශනාව යනවා. ඒක හරියට මධ්‍යම නිකාය තරම් වෙනවා. හවස බණහඬ රැස්වෙන පිණිසට තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය බණවර 100ක් තරම් වෙනවා හරියට අංගුත්තර නිකාය තරම් සංයුත්ත නිකාය තරම් ටිකක් විස්තර කළොත් බණවර 120ක් තරම් වෙනවා ඒක කියනවා අංගුත්තර නිකාය තරම් කියලා එතකොට මේසා විස්තර දේශනාවන් ගැනෙන්නේ අට කතා හැටියටයි අද ඒ කාලයකට කියන ඔක්කාන්තිකා ධම්ම දේශනා ඒ ඔක්කාන්තිකා ධම්මදේශනාවත් වත් අටකතාවත් සංගායන තුනේදීම සංගායනාවට ඉදිරිපත් වූ ධර්මදේශනාවක්. නිදු මහරහතන් වහන්සේ විසින් ලග්නයට පමුණුවල දේශනා පාළියේ පාලි භාෂාවෙන්ොත් අටකතාව සිංහල භාෂාවෙන්ොත් සිංහල රටේ භික්ෂුන් වහන්සේලාට උගන්වුවා. ඒ අතරතේ බුද්ධාර්ථ 900 දී පමණ බුද්ධගයාවේ රේවත මහා ස්වාමින් වහන්සේගේ නියමයෙන් බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ සහිත අර්ථ කථාචාර්යයන් වහන්සේලා හත් නමක් ලංකාවට වැඩම කරවලා මහා විහාරයේ ඇසුරු කරමින් සිංහල භාෂාවත් ඉගෙනගෙන එවාගේම සංඝ රත්නයේ සතුටු කරවාගෙන විසුදු මාර්ගයත් දේලා තමන්ගේ දක්ෂතා ඔප්පු කළා එලාතුවා pāli භාෂාවට පරිවර්තනය කළා මේකේ රහතන් වහන්සේලාගේවත් එහෙම නැත්නම් බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේගේවත් නිර්මාණයක් නොවේ. මේක සරුවඥන් වහන්සේගේම දේශනාව සිංහල භාෂෙන් අවුරුදු 600 664ක් තරම් කලක් භාවිතා වූ නමුත් ඊට පසු ඒකම පාලි භාෂාවට නැගුණු දේශනාවක් තමයි අට කතා මේක ධාරකල් නොකළ යුතු දේශනාවක්. ඒ නිසා මෙන්න මේ දේශනා පාළිය ත්‍රිපිටකයත් අට කතාවත් මේවා මනමින් ඉගෙන ගන්නවා නම් එයින් සමාගයේ సంతානෙහි නූපන්නා වූ ප්‍රඥා උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා ඒකට තමයි පරිපූර්ණකතා කියන්නේ වත්තු විසඳ කිරියතා කියන්නේ තමන්ගේ ශරීරය පිරිසුදුව තබා ගැනීම සහ බාහිර පරිසරය පිරිසුදුව තබා ගැනීම. නිදසුනක් වශයෙන් කියනවා පහනක් දල්වන කෙනෙක් මේ පාන දැල්වීමේදී පහන් කැටිල්ලත් අපිරිසුදු නම් පාන් වැටියත් අපිරිසුදු නම් පාන් තෙලත් අපිරිසුදු නම් පානේ දැල්ල පිරිසුදු නැහැ. ඒ වාගේ තමන්ගේ කයත් තමන්ගේ පරිහරණය කරන දේත් වටපිටාවත් අපිරිසුදු නම් නුවණ පිරිසුදුව දිනු වෙන්නේ නැහැ. පහන් කැටිල්ල පිරිසුදු නම් පහන් තෙලත් පිරිසුදු නම් පහන් කිරියත් පහන් වැටියත් පිරිසුදු නම් දල්වන පහන් සිලුව බොහෝම ප්‍රසන්නයි. පැහැදිලි ආලෝකයක් දිස් වෙනවා. ඒ වගේ තමයි තමන්ගේ කය පිරිසුදුව තබා ගන්නවා. තමන් පරිහරණය කරන දේ පිරිසුදුව තබා ගන්නවා. තමන්ගේ වටපිටා පිරිසුදුව තබා ගන්නවා. ඒ මෙතනත්තාගේ නුවණ බොහෝම පිරිසුදුව වැඩෙන බැවින් ඒකට කියනවා වත්තු විසද කෙරියට ඒක අවශ්‍යයි නුවණ වැඩෙන්න. තුන්වෙනි කාරණය ඉන්ද්‍රියේ සමර්ථ ප්‍රතිපාදනතා. ඒ කියන්නේ තමන්ගේ సంతානයේ වඩන්න තියෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. මේ පස් දෙනාගෙන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකක්, වීරිය සමාධියයි දෙකක් සමසමව තියෙන්නට ඕනේ. සතියේවත් සති ඉන්ද්‍රියේ සියල්ලට වඩා ඉහළින් තේන්නට ඕනේ. සතියෙන් තමයි මේ හතර දෙනා සමසමව තබා ගන්න හැකි වෙන්නේ. මේ හතර දෙනා සමව තබා ගැනීම පිණිසයි බෞද්ධයෙකුට දිනචරියාවක් අවශ්‍ය වෙන්නේ. වේලාවට අවදි වෙනවා, වෙලාවට පිරිසුදු වෙනවා, වෙලාවට සිල් පිළිපෙටනවා, වෙලාවට බුදුන් වඳිනවා, වෙලාවට මෙත් වඩනවා, වෙලාවට භාවනා කරනවා, වෙලාවට තමන්ගේ ආගමානුකූලව කටයුතු කරන බෞද්ධ භික්ෂුන් වහන්සේ නම් අරුණෝදයට කලින් අවදි වී රාත්‍රී මැදීම දක්වාම අකන්න දිනචරියාවක් පවත්වනවා. එසේ පැවැත්වීමෙන් උන්වහන්සේගේ సంతානයෙහි මේකෙන් ඉන්ද්‍රිය ධර්මයන් සමසම භාවයට පමුණවා ගන්න පුළුවන් වෙනවා. සද්ධා වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් එම පැහැදීමට නුසුදුසු තැන් වල පහදිනවා. ප්‍රඥාව අධික වෙලා සද්ධාව අධික වුණා නම් කෛරාටික වෙනවා. වීරිය අධික වෙලා සමාධිය අඩු වුණා නම් උද්දච්චයට විසිරීමටපත් වෙනවා. වීර්යය අඩු වෙලා සමාධිය වැඩි වුණා නම් තීන මිද්දේට බර වෙනවා. මේ හතර දෙනා සමසමව ත්‍යා ගැනීමේදී ඉන්ද්‍රිය ධර්ම පහම සම සමාට නියමිත කෘත්‍යයන්හි මනවින් යෙදෙනවා. එතකොට බෝධිපාක් ධර්මයන් වැඩෙන්න නුවණ වැඩෙන. ඊළඟට තියෙනවා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා ඒ කියන්නේ නුවණ අඩු. නුවණ අඩු කියන්නේ මෙතන සඳහන් කරන්නේ බාහිර දැනුම නෙමෙයි. බුද්ධ ධර්මයේ ගැන දන්නේ නැහැ. විනයේ සූත්‍ර අභිධර්ම ගැන දන්නේත් නැහැ. කුසල් ලකුසල් දන්නේ නැහැ. මෙලව පරලව දන්නේ නැහැ. එවාගේම කර්ම කර්මඵල ගැන ඇදහිල්ලක් දන්නේ නැහැ. ස්කන්ධ දන්නේ නැහැ, ආයතන දන්නේ නැහැ, ධාතු අටලස දන්නේ නැහැ, ඉන්ද්‍රිය දෙවිස දන්නේ නැහැ, ප්‍රතිසම්පාදාංග 12 දන්නේ නැහැ, චතුරාර්ය සත්‍ය දන්නේ මේවා ගැන කිසියම් හැඟීමක් නැහැ. ඒවා ගැන කතා කරන්නේත් නැහැ, කියවන්නේත් නැහැ, අහන්නෙත් නැහැ, සාකච්ඡා කරන්නේත් නැහැ, ඕනකමකුත් නැහැ. එවැනි පුජ්‍යලයන් හැසිරෙන්නේ දෙකරුණේ හැසිරෙන අවාසනාවන්තයන් හැටියටයි මොනතරම් බාහිර දැනුම තිබුණත් වැඩක් නැහැ. ඒ ඇත්තන්ගේ ඇසුරෙන් ඈත් වීම අවශ්‍යයි. ඒ මක්නිසාද? ඒ ඇත්තන්ගේ ඇසුරෙන් හිටියොත් එහෙම තමන්ගේ තියෙන නුවණත් පිරිහෙනවා. ඒ මොකද කතා කරන්නේ නුවණින් තොර දේවල්, අනවශ්‍ය දේවල්, මෙලවට පල්ලවට වැඩක් නැති දේවල්. ඒ නිසා නේද මහා බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා තියෙන්නේ ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සහසං වසී ධීරේනල්ලා ප්‍රසල්ලා පන්තං කරේ කංච රෝචයේ ඥානවන්තයෙක් ගැනම අහන්නත් ලැබේවා. ඥානවන්තයෙක් ගැනම දකින්නත් ලැබේවා. ඥානවන්තයෙක් ඇසුරු කරන්න ලැබේවා. ඥානවන්තයෙක් කතා කරන්නත් ලැබේවා. ඥානවන්තයාගේ කතා මට ප්‍රියමනාප වේවා. බාලං නපසේන සුනේන ච බාලේන සංවසී බාලේනල්ලා ප්‍රසල්ලා පන්න කරේන ච රෝචේ අනුවණී ගැන අහන්ටත් නොවේවා අනුවණය ගැන දකින්නක් නොවේවා. අනුවිනේ සමග ආශ්‍රයක් නොවේවා. අනුවණේකුගේ වචනයක් අහන්න නොවේවා. ඉලන්නන්ගේ වචනයක් මට ප්‍රිය නොවේවා කියලා උන්වහන්සේ පතලා කියනවා සසරදී. ඒමක් නිසාද අනයන් නයති දුම්මීදෝ අදුරායන් නියුඤ්ජති දුන්නයෝ සයසෝ හෝති සම්මා බුද්ධෝපකුප්පති විනයං සෝන ජානාති සාදු තස්ස අදස්සනං අනුවනයා ගමන් කරන්නේ නොමග ඇසුරු කරන්නේ යොමු කරන්නේ නොමගට එවැගේම අයහපත් පිළිවෙත් ඔහු ගෞරවයෙන් අනුගමනය කරනවා යහපත් ගුණ ධර්මයේ හෙලා දකිනවා පිටු දකිනවා ආවාදයක් අනුශාසනයක් දුන් තැන වහා කිපෙනවා ධර්මයක් විනයක් ඔහු නොදන්නා බැවින් ඔහුගේ ඇසුරෙන් වැළකී සිටීම මට අවශ්‍යයි කියන එක අතුමක් වශයෙන් ප්‍රාර්ථනා කළා කියලා. නයං නයති මේධාවි අදුරායන් නයුඤ්ජති සුනයෝ සේයසෝ හෝති සම්මා වුත්තෝ නකුප්පති විනයං සෝපජානාති සාදු තේන සමාගම ඥානවන්තයා ගමන් කරන්නේ සුමඟ අසුරු කරන්නේ යොමු කරන්නේ සුමඟට අයහපත් පාප ධර්මයන් පිටුදකින්නවා අත්හරිනවා යහපත් ගුණ ධර්මයන් අනුගමනය කරනවා ආවාදයක් අනුශාසනාවක් කළතන දොහොත් මුදුනින් පිළිගන්නවා එවැන්න ඇසුරු කිරීම මගේ මේ නිවන් ගමනට මහෝපකාරී වෙනවා කියලායි බෝසතුන් වහන්සේගේ ප්‍රාර්ථනාව. එනිසා ඒ විදිහේ නුවණින් තොර පුද්ගලයන්ගේ ඇසුරෙන් වැළකීම ඊළාට නුවණින් යුත් නැනවතුන් ඇසුරු කිරීමත් විශේෂ කාරණයක් වෙනවා පස්වෙනි කාරණේ හැටියට. මෙතන නැනවතුන් කියලා මෙතන හඳුන්වන්නේ සමාත බාහිර දැනුම අඩු වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ දන්නවා, විනයේ දන්නවා, ප්‍රතිපත්තියේ දන්නවා, කුසල අකුසල දන්නවා, මෙලෝ පරලෝ දන්නවා, කර්ම විපාක දන්නවා, හේතුඵල දන්නවා. නාම රූප ගැන දන්නවා, පංචස්කන්ධය දන්නවා, දුලස් ආයතන දන්නවා, අටලොස් ධාතු දන්නවා. එවාගෙම දෙවිස් ඉන්ද්‍රිය දන්නවා. පටිච්චසමුපාදය දන්නවා ආර්ය සත්‍ය අතර දන්නවා එවැනි දැන උගත් එවත් ධර්මයේ ගැන අවබෝධයක් ඇති කල්යාණ මිත්‍රයන් අසුරු කිරීම නෝපන්න ධර්මයේ තේවත් ප්‍රඥාව උපදින්න හේතු වෙන උපන්න ප්‍රඥාව වැඩි දියුණු වීමට හේතු වෙනවා ඊළඟට තියෙන්නේ ගම්බීර ඥානචර්යා පච්චවේක්කනතා හයවෙනි කාරණේ ජම්රු ඥානචර්යාව මෙනෙහි කිරීම මෙතන ඥාන චර්යා කියන එක දෙකක් වෙනවා. එකක් තමයි මහබෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත තියෙනවා. කිනිතුන් අහලා ඇති සේනක පඬිතුක ජාතකය. එවාගෙම ආදාසමුක පඬිත ජාතකය. විදුර පඬිත ජාතකය. මහා ඖෂධ පඬිත ජාතක උම්මාග්ග ජාතකය. මේවාෙහිදී බෝසතාණන් වහන්සේ පුදුම විදියට නුවණ හසුරුවලා තියෙනවා. ප්‍රඥා පාරමිතා පුරලා තියෙනවා. ඒවා ඒ අනුව සිහි කරන කොටත් තමන්ගේ නූපන්න ප්‍රඥා උපදින උපන්න ප්‍රඥා වැඩෙනවා. අනික් කාණේ තමයි ලෝතුරා බුදුබාට පත්ලා දේශනා කළ තින පරමාර්ථ ධර්ම සම්භාරයක්. මොනවාද? චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන සතර පරමාර්ථයක් දේශනා කළා tie. ඒවා නාම රූප වාසී, පංච උපාදානස්කන්ධ වාසී, දොළොස් ආයතන වාසී අටලොස් ධාතු වශයෙන් එවාගෙම දෙවිසි ඉන්ද්‍රිය වශයෙන් පටිච්චසමුපාදාංග 12 වශයෙන් ප ဋ ාණ සූවිස්ස වශයෙන් මේවා ප්‍රභේද වශයෙන් දේශනා කරලා තියෙනවා. මේවා මෙනෙහි කරන්නට ඕනේ. මේවා ඉගෙන ගන්නට ඕනේ. මේවා සාකච්ඡා කරන්නට ඕනේ. මේවා නැත නැති හිතේ හිතා හිතේ ආબોධය වැඩි කරගන්නට ඕනේ. එවාගෙම බුද්ධ సంతානයේ තියෙන නවරහාදී බුද්ධ ගුණ දස බල ඥාන 10 විසරද ඥාන 4 පටිසම්භිදා ඥාන 4 බුද්ධ ඥාන 14 මහා ඥාන 16 ආවේනික බුද්ධ ගුණ ධර්ම 18 ප්‍රතිවේක්ෂා ඥාන 21 එවාගෙම බෝධිපාක් ධර්ම 37 එවාගෙම චත්තාලීසාකාර මහා විපස්සනා ඥානය චතුචත්තාලීසති ඥානය පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන සමපන සුද්‍යාවියේ ඥාන දස තෙසත් ඥාන සත්‍යත් ඥාන මේ ආදී වශයෙන් ඇති ඥාන සම්භාරයන් ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසයානුසයේ ඥාන යමකමා ප්‍රාත්‍යාරිය ඥාන මා කරුණා සමාප්‍රත්‍ය ඥාන සරුවක්ඥතා ඥාන අනාවරණ ඥාන මේවා මෙනෙහි කරන්නට ඕනේ මේවා මෙනෙහි කරන්න මෙනෙහි කරන්නේ නෝපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. නිදසුණක් වශයෙන් කෙටියෙන් කියනවා දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රඥාවන් නවාරහාදී බුද්ධ ගුණත් ප්‍රඥා මුල් කොට ඇති බුද්ධ ගුණ. මේවා සිහි කරනකොට සිහි කරනකොට තමන්ගේ සිතේ ඕනෑම ගැටලුවක් निराකරණය කරගන්න නුවණ පහළ වෙනවා. තමන්ගේ දෛනික නිවසේ ගැටලුව හරි රාජකාරී තැන්වල ගැටලු හරි දහම් ගැටලුවක් හරි සිහි වෙනවා නම් තේරුම් ගන්න බැරිව පිළිතුරක් නැතුව මේ බුදුගුණ නාමයේ සිහි කරනවා. මේ බුදුගුණ නාමයේ සිහි කළා ඉතින් ආවර්ජනා කරන මේ බුදුගුණ නන බලයෙන් මට මේකට පිළිතුරු වැටේවා කියලා. වහාම සමන්තය ගැන පිළිතුරක් එනවා. මේ තේසත් මම බණකදී කීවා මේ අවුරුදු 8කට ඉස්සර වෙලා ඒ කියන්නේ අභිධර්ම පාඩමක් පටන් ගත්ත 1900 75 ජුලයි මාසේ 12 වෙනිදා අපේ ගල්දුව ආරණ්‍ය අපේ නවක භික්ෂුන් වහන්සේලාගේ පන්තියක. ඉතින් අභිධර්ම නිදානේ කියන්නේ නේකොට මම දැනගෙන නොහිටි ප්‍රශ්නයක් මං ඇහුවා. ඒක මං කලින් අහලා තිබුණේ නැහැ පොතක දැකලා තිබුණේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ මාස 9 මාස 3ක් තවතිසා භවනේ ධර්ම දේශනා කළේ. ඒතර තවතිසා භවනේ වෙලාවෙන් කොච්චර වෙලාවක්ද කියලා ප්‍රශ්නයක් ඇසුවා. ඉතින් මම ඒක කලින් ඉතලා තිබුණේ නැති නිසා මතක නැහැ. ඒ වගේම අනිත් පිරිස කොහොමවත් දන්නේ නැහැ. ඉතින් මේක නොකියත් බැරි නිසා මම ඉතිපිසෝ ගාථාව හොඳින් ආවර්ජනා කළා. එනකොට මට මතකයි ඉතිපිසෝ ගාථාවෙන් 40 ලක්ෂයක් මම භාවනා කළා. තිබුණ වඩලා තිබුණා. ධානයක් නෙමෙයි. එනිසා මං ඉතිපිසෝ ගාථා සිහි කළ මෙන්න මේ නවාදාදී බුදුගුණ බලයෙන් මට වෙලා වැටේවා කියලා හිතුවා විතරයි. අහසින් ඇවිල්ලා කෙනෙක් කියන වාගේ මනසට අදහසක් ආ විනාඩි 9යි කියලා. විනාඩි 9යි කියලා කිව්ව ගමන්ම මං කිව්වා පිරිසට විනාඩි 9යි හදලා බලන්න කිව්වා. අපේ මාස 3ක් දිව්‍ය ලෝකේ විනාඩි 9යි. ඒකෝට මාසෙකට දින විනාඩි 3යිනේ. කොහොමද දෙන්නේ කියලා බලන්න කිව්වා. 10 10ට විනාඩියක්. දවස් 10ට විනාඩියයි මාසික දානි 3යි මං කොහොමද අදලා බලන්න අවුරුදු 100ක් ඒක දවසයි නේ 60යි දවසයි අවුරුදු 100 මාස කරන්න කිව්වා මාස 1200යි නේ මාස 1200 <clears throat> දැන් මෙතන 3 මාසනේ ගණන ඉතින් මාස 1200 බෙදලා බලන්න කිව්වා විනාඩි කරලා එතකොට පැයකට විනාඩි කීයද පැයකට විනාඩි 360යිනේ 3600යි. ඒකෙන් බෙදලා බලනවා 3600 600 1200න් බෙදලා බැලුවාම එන්නේ 3යි. මාසෙකට 3යි විනාඩි. මාස 3ට විනාඩි 9යි. හරියටම හරි. ඉතින් කවුද ඒක වටා දුන්නේ මම පොතකින් දැකලා නෙමෙයි අර බුදුගුණ සිහි කිරීමෙන් එක වාට ඇති වෙච්ච වැටහීමක්. සමහර දහම් ගැටළු විසඳා ගැනීම සඳහා 1963 ඉඳලා මා භාවිතා කරන බොහෝ සෙයින් තෙසත්තා ඥාන වන්දනාවට මෙනෙහි කිරීමට භාවිතා කරන බුදුගුණ භාවනාවක් හැටියට. සමහර දහම් ගැටලුවක් ආවම මේක විසඳගන්න කෙනෙක් අහගන්න කෙනෙක් ළඟ නැතිනම් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඒ කියන්නේ හිතින්. එයිලා තෙසත්ත්‍ය ඥානෙකින් හරි වචනින් හරි කියලා අදිෂ්ඨාන කරගන්නවා මේ තෙසත්ත්‍ය ඥාන බලයෙන් මට මේ දහම් ගැටලුව පැහැදිලිව වැටේවා කියලා. කිසි ප්‍රමාණාවක් නැතික පාට වැටීමට ඊටවා. මේ කිව්වේ ඇත්තට මේ ධ්‍යාන බලයක් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ තියෙන බලමහිමයයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ගම්බීර ඥානචර්යාවන් එවත් ගැඹුරු නුවණ ගැඹුරු නුවණෙන් දෙසූ දහම් කරුණු මෙවා සිහි කරන්න සිහි කරන්නේ තමාගේ සිතේ නූපන්න ප්‍රඥාව පහළ වෙනවා උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා අත්නිකාණී තමයි තදදී මුත්තතාව තදදී මුත්තතා කියන වචනේ තේරුම මේකයි තං අදිමුත්තතා අදිමුත්තතා කියන්නේ අධ්‍යාසය අධ්‍යාසයේ ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා දෙකක් තියෙනවානේ හීනාදි මුත්තිකතා, අනේතාදි මුත්තිකතා කියලා. දැන් මේක පණීතාදිමුත් එකතාවක් කියන්නේ යහපත් අදිස්ථානයක් අදහසක් ප්‍රාර්ථනාවක් කොයි විදිහකද තං මේ ධම්මයේ හේවත් ප්‍රඥාව වැඩි වුණු කර ගැනීමේ ප්‍රාර්ථනාව තමයි තදදි මුත්තතා ඒ සඳහා තමන් අදිෂ්ඨාන කරගන්නට ඕනේ මං වාඩි වෙන කොටත් නුවණින් වාඩි වන්නෙමි නැගිටීම නුවණින් නැගිටින්නෙමි ඉදිරියට යාම නුවණින් යන්නෙමි හැරීම ආපසුවේම නුවණින් එන්නෙමි. අතක් පයක් දිගෑරීමත් නුවණින් කරන්නෙමි, හැකිලීමත් නුවණින් කරන්නෙමි. ඉදිරියේ බැලීමත් නුවණින් කරන්නෙමි, හැරී බැලීමත් නුවණින් කරන්නෙමි. එවාගෙම ඇඳීම, පැළඳීම, ආහාර පාන ගැනීමත් නුවණින් කරන්නෙමි. එවාගේ මූණ සේදීම, දත් මැදීම, කෙල ගැසීම, කාරා දැමීම, උගුරු සේදීම, කැසිකලි වැසිකලි යාම සියල්ලක් නුවණින් කරන්නෙමි. හිතගෙන හිටියත් වාඩි වී සිටියත් ඇවිදිමින් සිටියත් නිදාගෙන හිටියත් අවදියෙන් සිටියත් කතා කරමින් සිටියත් නිහඬ වෙ හිටියත් නුවණෙන් යුක්තවන්නේමි දෙමිදුල් නැමදීම නුවණින් කරන්නේමි ආහාර පාන සම්පාදනයේ නුවණින් කරන්නේමි මේ හැම එකක් ගැනම කල්පනාවක් අදිෂ්ඨානෙ තියාගන්නවා මේ සෑම ක්‍රියාවක්ම සෑම වචනයක්ම නුවණින් කරන්නේමි කියලා මෙසේ නුවණින් කරන්නේමි කියලා අදිෂ්ඨානෙ තියෙනකොට ඒක වරින් වර කැඩෙනවා. කැඩුණාට නැවත නැවත සිහි ගන්වමින් කිරීම නිසා හැම දෙයක්ම අර සති සම්පජඤ්ඤයෙන් කරන්න නුවණ පහළ වෙනවා. එයින් සිදු වෙන්නේ නූපන්න ධම්මයේ උපදිනවාවත් නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා. මෙන්න මේ කියන්නේ කාරණා අනුව යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසා නූපන්න ප්‍රඥාව උපදින උපන්න ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් කළ යුතු වන්නේ සරුවඥන් වහන්සේ දෙසුවා වූ මේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය කියන මේ ගාම්භීර ධර්මයන් ආબોධ කර ගැනීම සඳහා නුවණ දිනු කිරීමට අදිෂ්ඨානය තබා ගැනීමයි. ඒ අදිෂ්ඨානයේ සඳහා අපි සීලයක පිහිටා සිටින්නට ඕන වීරියත් සිහිනුවණත් අවදීන් තබාගෙන සමත භාවනා විපස්සනා භාවනා දෙක වඩන්නට ඕනේ. සමත භාවනා විපස්සනා භාවනා ආදී වැඩිීමේදී විශේෂයෙන් පළපුරුදු ගුරු ඇසුරක් ඕනේ. පළපුරුදු ගුරු ඇසුරක් නැතුව මේක වඩන්න යාමේදී තමා සමහරට අතනමං වෙන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ භාවනා වැඩු මව්පිය දෙන්නේ තමන්ගේ දියණියා සමග වෙලා සෑහෙන වේලාවක භාවනා ගැන සාකච්ඡාවක යෙදුණා. ඒ දියණිය බොහෝම දක්ෂ ලෙස භාවනා කරනවා. ඒ දක්ෂ ලෙස භාවනා කරතත් එතුමියට ලොකු බාධාවක් ඇවිල්ලා තියෙනවා. අන්තිමේ සොයා සොයා බලනකොට ගුරු ගුරු තුමියකගෙන් මේක උපදෙස් ලබාන තියෙන්නේ ගලේසියන් සිල්මෑණි කෙනෙකුගෙන් එතුමිය කියපු උපදේශයක් වැරදිලා මහත් ව්‍යසනයකටපත් වෙලා ඉන්නවා දැනට. අන්තිමේදී අපේ සාකච්ඡාව තුළින් ගොඩක් දොරටේට විසඳා ගන්න හැකි වුණා. ඒ මක්නිසාද නියම ගුරු ඇසුරක් නැතකොට බොහෝ අනතුරුදායක දේවල්ට මුහුණ පාන්න සිදු වෙනවා. මේට අවුරුදු 5ක් 6කට ඉස්සර වෙලා සදහවත් මව් කෙනෙක් අප ඉදිරියට භාවනා පන්තියේ කැවිලා තමන්ගේ කමඨාන ගැන කියා හිටියා. එතුමිය කියනවා ස්වාමීනි මම බොහෝම හොඳින් භාවනා කළා. මං සෝවාන් ඵලයටත්පත් වුණා. මට ඕන වුණා ආනාපාන සතිය වඩන්ඩ, ධ්‍යාන වඩන්ඩ. ඉතින් මගේ ගුරු ස්වාමීන් වහන්සේට කිව්වා මට උපදෙස් දීලා මට ආනාපාන ප්‍රතිභාග නිමිත්ත ලැබුණා. මේ ප්‍රතිභාග නිමිත්ත ගැන කිව්වාම ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්න මේක ලොකු වෙන්න, කුඩා වෙන්න, දකුණට කැරකෙන්න, වමට කැරකෙන්න, ලං වෙන්න, ඈත් වෙන්න, උස් වෙන්න, පාත් වෙන්න අදිෂ්ඨාන කරන්න කියලා. ඒ කියන්නේ කියන හැටියට මම කරා. අන්තිමේ ස්වාමීනි මට ඉවසිය නොහැකි ඉසරදයක් ආවා. ඒ ඉසරදේ අද වෙන දක්වා මට රෑ නිදා ගන්නත් නෑ රෑ දවල් නිරතුරුවම ඉස්සරදේ පවතිනවා. දැන් මේ භාවනාවක් නෑ කරගෙන ගිය භාවනාවක් නෑ මට නිදා ගන්නත් නෑ මට කායික වශයෙන් කිසිම සනිසිල්ලක් නෑ ස්වාමීනි කියලා ගොම බගෑපත්ව කියා හිටියා. මේමක් නිසාද අර ගුරු උපදේශේ වැරදිච්ච නිසායි. ප්‍රතිභාග නිමිත්ත එක සෙල්ලම් කරන එකක් නෙමෙයි. ප්‍රතිභාග නිමිත්ත කියලා තියෙන්නේ හරියට චක්‍රවර්ති රජ වෙන දරුවෙක් මව කුසේ ඉන්නවා නම් ඒ චක්‍රවර්ති ගර්භයක් රැකගන්නවා වගේ රැකගන්න කියලා. ඒ වගේම ගොයම් පීඩෙන් ඉස්සර බණ්ඩි හැදිච්ච ගොයම මනරෙන් ආරක්ෂා කරගන්න තියෙන. ඒ වගේ තමයි මේ කියන ප්‍රතිභාග නිමෙත් එක සෙල්ලම් කරන්නේ නැතුව බොහෝම ගරුත්වයෙන් ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ උපදේශයෙන් නැති නිසා අන්තිමේ මේ මෞත්‍රමියට කරගෙන ගියේ භාවනාවක් නෑ සප විහරණියකුත් නෑ. මෙන්න මේ වාගේ தත්යන් උදාපත් වෙන නිසා භාවනා කරනු කැමැති හැම පින්නතුක විසින්ම විශේෂයෙන්ම ගුරු ඇසුරේ පිහිටා සිටගෙන නිකං ගුරු ඇසුරේ නෙමෙයි Tamante අධ්‍යක්ීමක් හෙවත් පළපුරුදු ගුරුවරයෙක් ඇසුරෙන්ම පුහුණු කළ යුතු දෙයක් තමයි මේ සමති විපස්සනා භාවනා මාර්ගය. ඒ සඳහා පළමුවෙන් අපි කැටියෙන් කියනවා භාවනා කරනු කැමැති සෑම දිනා විසින් පළමුවෙන්ම ගත පිරිසුදු කරගන්නට ඕනේ. අත්පා මූණකට හොඳින් දෝහණය කරගන්නට ඕනේ. සීලය පිරිසුදු කරගන්නට ඕනේ වාඩි වෙන තැන පිරිසුදුව තබා ගන්නට ඕනේ ඊළඟට තමන්ගේ සීලය මෙනෙහි කළ හිතේ සතුටක් ඇති කරගන්නට ඕනේ ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ මට පුළුවනි මට රත්නත්‍රයේ පිහිටෙන් මේක කරගන්න පුළුවනි කියලා තමන්ගේ ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ ඊළඟට බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට ගුරුතුමන්ගේ ජීවිතේ පූජා කරන්නට ඕනේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ස්වල්පයක් මෙනෙහි කරලා හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මෛත්‍රිය වඩලා හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් ශරීරයේ දෙතිස් කුණප පිළිකුළු බව මෙනෙහි කරන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මරණ සතිය සිහි කරලා අනිත්‍යතාව හිතට දරා ගන්නට ඕනේ. මේ ටික කරලයි භාවනාවට යොමු වෙන්නේ. ඒ භාවනා කරන වෙලාවේදීද තමන්ගේ ගත වෙච්ච කාලේ සිදුවෙච්ච දේවල් කියපු කරපු දේ ඔක්කොම අමතක කරන්නට ඕනේ. ඒ වගේම ඉදිරියේ කරන්න තියෙන හිතන්නේ දේවල් ගැන ඔක්කොම අමතක කරන්නට ඕනේ. එසේ අමතක කළා තමන්ගේ හිත මේ මොහොතේ පමණක්ම තියෙන හැටියට හිත එකාසු කරගන්නට ඕනේ. එකාසු කරගෙන තමයි නිසි උපදේශය ඇතුළු සමත භාවනාවක් වඩන්න තියෙන්නේ. සමත භාවනා වඩලා ඒන් ලබාගත් උපචාර සමාධියේ හෝ අර්පණා සමාධියේ පිහිට කරගෙනයි විපස්සනාවට හැරෙන්නේ. විපස්සනාට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවකින් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට පිවිසෙන එක දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් රූපාචර ධ්‍යාන ලබාගෙන විපස්සනාට හැරෙන දෙවෙනි දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් අෂ්ට සමාපatti ලබාගෙන විපස්සනාට හැරෙන දොරටුවක් තියෙනවා. මෙහෙම දොරටු තුනක් තියෙනවා. දැන් පිම්බීම හැකිලිම උනත් එහෙම නැත්නම් වෙන විපස්සනාවක් උනත් වඩලා උපචාර සමාධිය ලැබුණෙන් පස්සේ විපස්සනාවට හැරෙන්නේ. එතකොටයි මේ විපස්සනාව කෙරෙන්නේ. එහෙම නැත්නම් සමත භාවනාවකින් ආනාපාන සතිය හෝ මෛත්‍රී ආදී භ්‍රම විහාර භාවනාවකින් හෝ පිළිකුල් භාවනාවකින් හෝ කසින භාවනාවකින් හෝ රූපාචර ඥාන උපදවනවා. රූපාචර ඥාන පදනම් කරගෙන ඒ ආලෝකයෙන් මේ නාම රූප ධර්මයන් මනමින් දැක ගනිමින් විපස්සනාවට යෙදෙන්න පුළුවන් ඒක අරට වඩා සාර්ථකයි. ඊටත් වඩා කසින ඥාන වඩා අරූප සමාපත්තිය උපදවනවා. දැන් සමහර කෙනෙක් මේ ආනාපාන සතියෙන් අරූප සමාපත්තිය උපදවනවා කියලා කරනවා ඒක සම්පූර්ණයෙන් වැරදියි. කසින ධානම ඕනේ අරූප සමාපatti උපදවන්න කසින ධාන 9කින් එකකින් තමයි පුළුවන්. ධාවිනයකින් පුළුවන් කමක් නැහැ ආකාශ කසිනෙන් අරූප සමාපatti උපදවන්නට බෑ. ඒතකොට මේ කියන්නේ අරූප සමාපatti හතරක් ඉපදෙවා නම් වඩන්න තියෙන සමාපatti අටම සම්පූර්ණයි. ඒතනත්තාගේ ධාන ශක්තිය බොහොම බලගතුයි. ඒතනත්තාගේ ධානයෙන් ලැබෙන ප්‍රතිභාග නිමිත්තාලෝකේ බොහොම බල සම්පන්නයි. ඒ නිසා ඔහුගේ හිතේ පහළ වෙන ප්‍රඥා ආලෝකය බොහොම තීක්ෂණයි. මේ තීක්ෂණ වූ ප්‍රඥා ආලෝකයෙන් මේ රූපකයට විනිවිද බලමින් නාම රූප වශයෙන් සියල්ල වෙන්කොට දැක ගන්න පුළුවන්. ඒ නාම රූප වෙන්කොට දැක ගැනීමෙන් පසුවේ හේතුඵල සම්බන්ධතාවක් දැක ගන්න සමත් වෙනවා. ඊට පස්සේ සම්වර්ෂණ ඥානයේ පටන් ත්‍රිලක්ෂණයට නම් වෙනවා. මේවා එකින් එකට ගෙනලා උද්‍යාම ඥානයෙන් ඊළඟට බංගානුපස්සනා ඥානය ඒවා බොහෝම ගැඹීර අවස්ථාවල් මේ ආවාත ඥාත කරන තැන් නෙමෙයි ඒක බොහෝම පිරිසිදු කරගන්න පුළුවන් අර ප්‍රඥා ආලෝකේ යම් පමණ තීක්ෂණ නම් ඒ තරමට තියුණු ලෙසින් පුළුවන් වෙනවා ඉතින් මේ බංගානුපස්සනාවෙන් එහාට ඉතිරි ඥාන පරම්පරාව සුවසේ දියුණු වෙනවා සංකාරුපේක්ඛා ඥානයට ගියාම මේ පැත්ත සංස්කාර එහා පැත්ත නිර්වාණය කියන මට්ටමට ආબોධයක් ඇති වෙලා හිත මධ්‍යස්ථ වෙනවා එනා හිත පුදුමාකාර ඒකාග්‍රතාවකටපත් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ශක්තිමත් වුණා නම් යම් වෙලාවක සෝවාන් මාර්ග චිත්ත නීතියේ පහළ වෙලා පළමු අරට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඉංගනතුරු තමා ලබාගත් මාර්ගයේ මේකයි ඵලයේ මේකයි නිවන මේකයි කියන ආબોධන ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. තවදුරට උද්‍යාවීය ඥානයේ පටන් විපස්සනා කුළු ගැන්වීමෙන් දෙවෙනි මාර්ග චිත්ත වීතියක් තුන්වෙනි මාර්ග චිත්ත වේතියත් හතරවෙනි මාර්ග චිත්ත වේතියත් ඒ ධර්ම විනයානුකූලව සිද්ධ වෙනවා. ධර්ම න්‍යායානුකූලව සිද්ධ වෙනවා. ඒ සතර මාර්ගයේ තනතුරුම තමා ලබාගත් මාර්ගයේ මේකයි ඵලයේ මේකයි අරමුණු නිර්වාණය මේකයි ප්‍රහේණ කෙලෙස් මෙච්චරයි ඉතිරි කෙලෙස් මෙච්චරයි ආදි වශයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් තමන්ම තේරුම් ගන්නවා තමන් ලබාගත්තේ අධිගම ඥානය ගැන. අන්තිමේදී ඔය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා සතර මාර්ග ඵලානුක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා අර ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් 108 වදාරුන් තෘෂ්ණාව හේවත් අවීකේ පටන් භවග්‍රේ දක්වාද දසදහසක් සක්වලද කෙල ලක්ෂයක් සක්වලද අනන්ත සක්වලද හැම තැනම පැතිරීගෙන තියෙන 108 වදාරුන් තෘෂ්ණා ජටාව සම්පූර්ණයෙන් සිඳී බිඳී ලිහි පැතිරිච්ච දේවල් ඔක්කොම ගැලවිලා සේදලා අපේ චිත්තසංතානයේ පිරිසුදු වෙලා නැවත ඉපදීමක් නැති ජරාවක් රෝගයක් ව්‍යාධියක් මරණයක් නැති අජාති අව්‍යාද අශෝක අනුපායාස අමෘතමා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. උන්වහන්සේට නැවත පුනරභවයක් නැහැ. උන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරියං කතං කරණීයං නාපරං ඉත්තත් ආයාති පජානාති. රතං කරණේ වාගේම කීනා ಜಾති මගේ ඉදීම අවසන් වුණා. කතං කරණීයන් මට මේ නිවන සඳහා කළ යුතු වැඩ නිම වුණා. උෂිතම් බ්‍රහ්මචාරියන් සතර මාර්ග බ්‍රහ්මචාරියාව වැස නිම වුණා. එවාගෙම මින් ඉදිරියට මට පුනර්භවයක් නැහැ කියලා උන්වහන්සේ ප්‍රීති වාක්‍ය කියනවා. මේ විදිහට අය අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගන්න පරම සමත්ුනේ ප්‍රඥා භාවනාවෙන්. රහතන් වහන්සේලා දෙසේ ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් සත්‍යද මඟඵල නිවනින් සැනසීමටපත් වුණා. අපේ සරුවක්ඥන් වහන්සේ අති දීර්ඝ කාලයක් තිස්සේ පිරූ බෝධි සම්භාර හේතුවෙන් බෝමුලාර වැඩි ඉඳගෙන අනුකතුගේ උපදේශයක් නොමැතිව ස්වයම්හු ඥානයෙන් මේ ගාම්භීර ධර්මය ආબોධ කරගෙන සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් සම්බුද්ධත්වයට පත් වේවදාලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට දහම් මෙසි වැස්සෙව්වා සූවිසි අසංකේයයෙන් නව කෝටි 60 ලක්ෂයක් ගෙන ආරි සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් පුර පැමිණෙව්වා අනාගතයේ බල අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල්මා සෝඳ විහිදෙන ශ්‍රීමුක පත්මයෙන් සුදු බුදුනැස් හේදෙන ධනදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාංගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාසත් දහම් කඳ දේශනා කළා අවුරුදු 45ක්ම නිවන් සැප වළඳමින් වැඩ සිට දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මීපානක් නිමෙන්නාසේ අනුපාදශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. නික්ලේශී රහතන් වහන්සේලාද පිරිණිවුණ ආර්යයන් වහන්සේලා සුගතිපදායන වුණ සසු ජනතාව සෝකේ කර්ම රූපව සුගති දුගති ගියා. වැඩිහිටි විහාරස්ථාන රාජධාන උයන් පුකුණු මාතා සියල්ල කාලය ගෙවෑමෙන් නැෂ්ඨ අවශේෂ වුණා. මේ වාගේ රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර ආදී කල්පස්ථායේ වස්තුද ජීවන් දුරවල් යඩකඩන් යාන වාහන මිල මුදල් ආදී පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද මතු මතේ ලැබෙන දිව්‍ය මානුෂාදී සප සම්ප්‍රාප්ත සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාරද ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි සංකති පරම්පරා වශයෙන් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීලොම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි මේ දුක ගැන දෙන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආරි සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ ආරි සත්‍යයි. නිර්වාණ ධාතුව සාක්ෂාත් වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරෝදානාදී පාරමී බැලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා සතර දුක් කරණය කළේ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසේ වදාළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ය අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක් අපට ආර්ය අෂ්ටාංගික මාර්ග බවටද බෝධිපාක් ධර්ම බවටද පාරමී බාටදපත් වේවා පැතු බෝධි ඥානයකින් සුවසේම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. නිකිනපුර පසළොස්වක් බොහෝ දවස ආදායි ධර්ම භාණ්ඩාරාගාරික අනදමාහිමියන් වහන්සේ උතුම් අරිහත්ත්වයට පත් වේවා දාලේ අද වැනි දවසකයි. මහා පොළොව කම්පා කරවමින් පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ වුණේ අදවැනි නිකිණි පොය දවසකයි. ඒ වාගේ උදාර ඓතිහාසික පූජනීයත්වයට පත් වූ මේ උපෝසත දවසේදී සිල් පිළිපෙළලා ධර්ම ශ්‍රවණේ කරමින් බුද්ධ පූජා කරමින් සමති විපස්සනා භාවනා වඩමින් දැන් මෙතෙක් පැයක් මුළුල්නේ බණ ඇසීමෙන්ද රසපත් කරගත් සීල කුසල සම්භාරය මේ සහභාගී වන සෑම දෙනාටත් ආරක්ෂක දෙවියන්වත් හිතායිතමද සෑම සත්‍යයන්වත් ලොවේ ලෝතුරා සූපිනිස වේවා තව තවත් ධර්මාඥානේ භාවනාඥාන වැඩේවා සම්්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා දෙලෝ සුභසිත සැලසේවා කෙලවරපතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු